සියලු ලෝකේ තියෙන ඔක්කොම දේවල් අනිත්‍යයි කියන එක නෙවෙයි සඳහන් කරන්නේ අනිත්‍යත්වයට පත්වීම තුළින් දුකට එන්නේ උඹ යමක් උඹේ කියලා අල්ලාගත්තා මගේ පක්ෂේ මගේ මනාපේ මගේ රුචිකත්වය කියලා අල්ලාගත්ත දේ වෙනස් වීමෙන් තමයි දුක එන්නේ අනිත්‍ය උලුත් වෙනස් වෙනවා නමුත් ඒක දුකට හේතු වෙන්නේ අන්නේ දේවල් වලින් කොටහක් වෙන්කොට දන්නා ගතිය මේක මගේ කොටා මේක මගේ රුචිය මේක මගේ පෞරුෂත්වය කියලා අල්ලන දේ මේ සංස්කාර කියන පදේ අර්ථයක් පැහැදිලි වෙනවා. උදාහරණයක් වශයෙන් ගියොත් අපි බුෆේ ඩයට් එකට යනවා. සිංගල ක්‍රමයේ හැටියට කියනවා නම් ඇට් හෝම් මීල් එකට යනවා. ඊට පස්සේ ඒක හැමදේම තියෙනවා. ඒ ඇට් හෝම් මීල් සරු කියලා කියන්නේ පිටරටියක් ආවත් පොඩි දරුවෙක් ආවත් වැඩි හිටිය කා කොයි දෙයකට අවශ්‍ය දෙය කියනවා. නමුත් යණ යණ එක්කන තමන්ගේ රුචිකත්වය තෝරනවා. මම කැමති මේකට කියලා. මොකද ඒක අතෝ මේ සාමාන්‍ය පුඩු කියන්නේ නැහැ. හිතගෙන කන්නේ. ඉඳගෙන වාඩිලා ගන්න. ඉතින් ඒක ගත්ත ඒක බුද්ධ විඳ ආයෙ ගියා ආයෙ ගත්ත. ඒ නිසා ඒ මේසේ කොයිතරම් අංග සම්පූර්ණ වෙලා තිබුණත් එකක් තමයි දී ඇති සාධකයක් මුළු මේසෙම කන්න බෑ. ඒක එක සාධකයක්. දෙක මේ මිනිස්සයා තෝරන්නේ ඇත්තෝ මේසේ අරම මිනිස්සයාගේ මන අපේ නෙවෙයි. තමන්ගේ මන අපේ. ඒකට ඒක අපේ ඇත්තෝම් කියලා කියන්නේ. නැත්තම් බුෆේ වෙන්නේ එතකොටයි. ඊට පස්සේ ඒ මිනිස්සයා තෝරගත්ත දේ රස විතරයි යාට තේරෙන්නේ. ඒ රස ටික විතරයි බඩට යන්නේ. ඒක විතරයි දිරවන්නේ. ඒකෙන් තමයි ඕජාව ලැබෙන්නේ. ඒක දීරස දෙයක් නම් වසක් නම් එයා එක් මරණයටපත් වෙනවා. ඕජාව සහිත දෙයක් නම් ඒක යාගේ මේ බලය සුඛේ පිංස පිටනවා. ඉතින් ඒක නිසා මේසේ කොච්චර දේවල් අංග සම්පූර්ණ තිබුණත් ඒ දේ තීන්දුව කරන්නේ තමයි. මෙන්න මේ වාගේ ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන මේ ඉඳුරන් හය දෙනා සඳහා තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන හැමදේම අවතියෙන් ඉන්න වෙලාවක ඇත්තෝ මේ චකගේ ඇරලා තියෙනවා. මේ වයින් කෝකද ගන්නෙ කියන එක රූපයක් බලනවාද සද්දයම ගන්න බැලිම පැත්තක දාලා ඒ නැත්නම් රූප බැලීම පැත්තක දාලා රස ශබ්ද අහනවද ගඳ බලනවද රස බලනවද කියන එක අපි නොදැනගත්තට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ අත්දැකීමක් ලබන්න. මොකද මේ හැම එකවර ගන්න බෑ ඒක මානව මානසිකත්වයේ හිත වැඩ කරන හැටිය දී ඇති සාධකයක්. මේ හැම එකවර බුද්ධ විඳින්න බෑ. එකක් තෝරනවා. මෙන්න මේ තීරීල සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපි කොහොමඩක්වත් දන්නේ නැහැ. වෙනකොට වැඩේ වෙනකොට වෙලා ඉවරයි. අපි යම් කිසි විදිහකට නිකන් මේ වැඩ පිළිවෙල ගත්තොත් චිත්ත වීජයක කෙරෙන ආකාරය චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා වශයෙන් තමයි මේ ගුරුසුට විස්තර කරන්නේ. ඇහත් රූපයත් ඇති කල්හි කියන්නේ සජීවීයක් එනතම් ඔපේ පෙනීමේ ඔපේ සහිත ඇහැකට රූපයක් ආපහාතගත වුණ කල්හි හිත අනිකුත් කොට බහාතබල එතෙන්ට ආවොත් චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. ඒ කියන්නේ විඥාණය කොයි දෙයකට දෙන එක විඥානයයි ඒක චක්කු විඥානයක් බවටපත් වුණා නම් මේ තුන එකතුව තියෙන එකට ගමන් කරන තාකල් ස්පර්ශය කියලා කියනවා. ඉතින් ඒකකොට වරහන් ඇතුලේ ලියවිලා තියෙනවා ඒ විඥාණයට සෝත විඥානයක් වෙන්න බෑ එතන. ඒ විඥානේ චක්කු වෙලා ඉවරයි. ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන වෙන්න බෑ. අනිවාර්යයෙන්ම චක්කු විඥාන වෙලා ඉවරයි. ඒ වෙලාවට එන සද්ද වලට මොකද වෙන්නේ? ඒ වෙලාවට දැන ගඳට මොකද වෙන්නේ? ඒ වෙලාවට දැන දිවට රසට මොකද වෙන්නේ? කායට පහසට මොකද වෙන්නේ? හිතට එන හිතවිලි එනවා නම් අපේ මොකද වෙන්නේ? අපේ නෑ මතකයේ සටහනේ මෙමරි කැපැසිටි එකක් කිව්ව බලන්න. අපි 100ට 200ක් ඒ රූපේ දිහා බලන ඇත් දෙකේ දැන කටත් අරගෙන බලාගෙන රූපේ බුද්ධ විඳිනකොට අපි දන්නේ නැහැ මේ රූපයේ තේරීම මාර්ගයෙන් අතුරු පහක් පිළිබඳ තියෙන අවස්ථාව කපා හැරෙනවා කියන්නේ. ඒ චක්කු විඥානය ඩොමිනේට් කරාට පස්සේ මූලිකත්වය ගත්තට පස්සේ ආයි කිසි කෙනෙකුට ඔලුව උසන දෙන්නේ නැහැ. ඒක නිසා මේ ඇටෝමී ශක්තිතරල කිය කාපීරියක් වාගේ මේ හැම තියෙනකොට කොයි එකද ගන්නෙ කියන්නේ කාගේ එජෙන්ඩා එකක්ද කියලා පොඩ්ඩක් හිතන්න බලන්න. කාගේ න්‍යාය පත්‍රයකද අපි රූපෙද ගන්නෙ සද්දෙද ගන්නෙ ගඳද ගන්නෙ රසද ගන්නෙ පහසද ගන්නෙ කියලා කරොත් අපි අන්තිම වාල්නේ අපි අන්තිම දාතයිනේ අපි අන්තිම බැගෑනේ අපි අන්තිම අනතුරුදායක තැනකනේ ඉන්නේ මේක උපාදාන කරනවයි කියන එක මේ හැම දීලා තිනෝ කොයි එකද උපාදාන කරනවයි කියන එක ඒක සම්පූර්ණ දෛවෝපගත සිද්ධියක් මෙන්න උපාදාන කරපේක විතරයි දුක දෙන්නේ ඒ වෙලාවේ ශබ්ද ඇහෙන්න ඇති. ඔක කාට ඇහුනෙත් නැහැ, තේරුනෙත් නැහැ. ඒක කවදාකවත් දුකක් එන්නේ නැහැ. ඒ වෙලාවේ ගඳ සුවඳත් වැටෙන්න ඇති. නමුත් ආපాతගත උනේ නැහැ. ඒක බලන්න හිතක් තිබුණා. ඒකෙන් කවදා දුකක් දෙන්නේ නැහැ. ඊගාවම නාසයට ගඳ, දිවට රස, කයට පහස මොනවා තිබුණත් ඒක අපිට උපාදාන වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ මේ චක්කු විඤ්ඤාණය පුරන්නේ එකයි අල්ලන්නේ. අල්ලපු දේ තමයි උපදාන කිව්වයි කියලා කියන්නේ. නැත්නම් ඒක තමයි සංස්කරණ වෙලා තියෙන්නේ. ඒ සංකත දේන් තමයි. සබ්බේ සංඛාරා දුක්ඛා තෝරන සිකේ විතරයි දුක්ඛේ. ඒක නිසා මිනිස්සෙක් කියලා කියන්නේ ඒ වගේ ඉදurang හයක සම්පින්ඩනයක්. නමුත් මේ මිනිස්සයා සතියෙන් සම්පජඤ්ඤේ බුදුහාමුදුරන්ගේ වදනින් බැලුවොත් මිස එයා හිතන්නේ හැම වෙලාවෙම හැම වැඩ කරනවා කියලා. එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨිය එන්න බෑ. සක්කාය දිට්ඨිය එන්නේ මොහෙන් මේ වෙලාවම රූපත් බලනවා සද්දත් අහනවා ගඳත් බලනවා රසත් බලනවා පහසත් ලබනවා එතන අපි අයිතිවාසිකමුත් කියනවා දැන් මම දැක්කා මම අහුවා මම ගඳ බැලුවා රස බැලුවා සේරම කියලා මූල ධර්මානුකූලව බලනකොට චිත්තක්ෂණ 6ක වෙන්න පුළුවන් එක චිත්තක්ෂණ දෙකක් වෙන්න බෑ ඒක නිසා අනිවාර්යයෙන්ම තේරිලක් තියෙනවා මේකට කියන්නේ මානසිකාරය කියලා මානසික සබ්බේ ධම්ම මානසිකාර සම්භාවනා මුළු ලෝකෙම පටන් අරගන්නේ දීයති සාක්ෂි මත නෙමේ තෝරා ගන්න දේ මත ස්වයංවරේ මත අන්නේ වරණාව ශෝෂණය තෝරලා ගන්නදී අවධාන නැත්නම් අපි මානසිකාරය යොදනදී කර්මානුරූප වෙනවද චිත්ත අනුව වෙනවද ආහාර අනුව වෙනවද ඍතු අනුව වෙනවද කියලා හේතු හතරක් නිසා වෙන්න පුළුවන් නමුත් අපි ඒක බලන්න වෙලාවක් නෑ. දකින්න රූපයට වාල් වෙනවා. ඒක කහ පාද, නිල් පාදද, රතු පාදද කහ බලන්න හදනවා. සතහන් බලනවා, ආකාර බලනවා. ඒ තාක්කල් බැලීමේ යාන්ත්‍රණය අපින් ගිලිනවා. අපි බාහිර වර්ති වෙනවා. රූපේ දිහාට ඇදලා යනවා. එනතන තණ්හාවට ඇදලා යනවා. ඒක ඒක එක පැත්තක් ඒක ඒ කියන්නේ ඇතුළත මේ මේ ඇහැයි ක්‍රියාත්මක වෙන්නේ මේ දකින දේ නොයි මට අනිත්‍යත්වය ප්‍රකට වෙන්නේ ඒකමයි දුකට හේතු වෙන්නේ කියන එක නෙවෙයි අපිට කියන්නේ අම්මා මෙහෙම දර්ශනයක් දැක්කා පෙර පින කරපු විනකර තමයි මගේ අත් දෙකට මේක ලව් දකින්න හම්බුනේ කිය දැකීම පිළිබඳ ලොකු නම්බුවකින් එක බලනකොට එකක් දැකීමේ යාන්ත්‍රණයෙන් අපි දිලේ බවත් තුරස් වෙන බවත් ඒ වෙලාවේදී ශබ්ද වේදනා හිතවිලි වෙන දේවල් තිබුණාට ඒක කවදාකවත් අපිට ගෝචර නොවන බවත් ඒ වගේ දුකක් එන්නේ නැති බවක් දැනගත්තොත් අපිට තේරෙයි රූපය දිගේ වශී වෙන තාකල් සංසාරෙතයි දුකටයි බාහිරවර්ති වීමයි කියන මේ කාරණා අනිවාර්යයෙන්ම මුළු සංසාරේ පුරාම අපේ අතින් වෙලා තියෙනවා. ප්‍රමාහට වැටෙනවා. ඉන්න රූපෙට යනවා. සර්වඥාන්සේ මතක් කරන්නේ මේ වෙලාවේදී මේ මේ කටයුත්ත මේ තොවිලේ නැත වෙන්නේ ඇහි බවවත් සිහිපත් කරන්නයි කියලා. කනේ නෙවෙයි නාසය නෙවෙයි දිවේ නෙවෙයි කය නෙවෙයි කියලා පේනවා පේනවා කියලා හරි මෙනෙහි කරන්න කියලා. රූපයක් රූපයක් කියලා හරි මෙනෙහි කරන්න කියලා. එතකොට අපිට තේරෙයි මේ දුක් උපදින මාර්ගයක් ඇති වුණා. කැති උනේ දැන් ඇහි. ඒ වගේම තමයි ඇහ කන දිවනාසය කය මන කියන මේ හයෙන් වැඩියෙන්ම කෙලෙස් උපදින දෝරේ ගලන්නේ ඇහෙන් තමයි. ඒකයි අපි ආදරය කරන දෙයට මගේ ඇහ වගේ කියලා කියන්නේ. ඒකෙන් තමයි සංස්කාර වැඩිම ප්‍රමාණයක් ඇති කරන්නේ. ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ ආරම්භක ස්වාමීන් වහන්සේ උගාක් ඒ පොත්පත් ලියපු කදලා ස්වාමීන් වහන්සේ අන්තිමට ඒ ස්වාමීන් වහන්සේගේ ඇස්නොපෙනී කියලා තියෙනවා. ඒතකොට බික්කු බෝධිත PPS එකේ ගිල ගියාම හන්දාට කියනවලු දවසේ පත්‍රයක් හරි කමන්න අරගෙන මට ඇහෙන්න කියවන්නේ කියලා මේ තොරතුරු එළියට එළියට ආවේ නැත්තම් මේ තොරතුරු ඇහුන් නැත්තම් මේ මොන මනසට මනස බොහොම නිකම් මේ මලකඩ සාවන්නේ නිකම්ම හිරි වැටිච්ච ගතියක තියෙන කියලා. ඉතින් අර බිකු බෝධි කියවනවලු. කියවනකොට වුණත් ටික වේලාවක් යනකොට කිරා වැටෙනවා. ඇතුළට ගන්නෙත් නෑ ඒ හිතේ අවදි භාවයක් ඇත්තේ නෑ. ඊට පස්සේ ඥානපෝනික සාංශ කියනවලු අපේ මේ ජීවිතය මේ කෙලෙස් බරිතෝ හෝ පිම් බරිතෝ හෝ ගත කරන්න මේ ඇහැ කරන රෝල් එක දිහා බලනකොට ඒක තේරෙන්නේ නැති වෙච්ච දවසට කියනවා. ඒ තරම්ම සංසාරේ පවත්තන්න කෙලෙස් උපදවනවා නම් උපදවන්නේ ඇහෙන් තමයි. ඒත් කෙලෙස් උපදින්නේ මේ බලපු රූප වලින් පමණයි. අපිට නොපෙනීච්ච රූප වලින් කාදාකත් වෙන්නේ. ඒක හොඳට සරුවචනාංශයේ ඒක ඉස්මතු කරලා පෙන්වන මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී එතෙන්දී මාළුක්‍ය පුත්‍ර ටිකක් වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්. එයායිල සරුවචනාංශට මතක් කළා කියන අවසරය සම්මානස මම මේ විවේක සේනාසන කියලා භාවනා කරන්න හදන්නේ මට කරුණා කරලා ඒකට ගැළපෙන සක්‍රිය හොඳ කමඨානක් දෙන්න. ඉතින් සර්වචන්ද කියනවා මම මෙච්චර 84000 ධර්මස්කන්ධ දේශනා කරලා තියෙදි ආයෙත් මගේ පිටිපස්සේ ඇවිල්ලා ගන්නවා හොඳ කැලී ඉන්නවා. එහෙම ඉවර තියනවාද මේක දීලා තියෙනවමයිද කියලා නිකන් අලහප්පලා පස්සේ අහනවා මේ ප්‍රශ්න වගේ. හොඳයි මාළුකෝ මොකද හිතන්නේ? යම් කිසි රූපයක් දැකලත් නැහැ දකින්න දකිමිනුත් නැහැ බලන්නෙත් නැහැ මත්තර බලන්න වෙන්නෙත් නැත්තම් ඔබ මොකද කියන්නේ ඒකෙන් කෙලෙස් උපදින්න පුළුවන් කියලා නැවතත් මම කියනවා යම් කිසි මේ ලෝකේ තියෙන රූප જાතියක් තියෙනවා අතීත දැකලත් නැහැ දැන් මේ වෙලාවේ දකිමිනුත් නෙවෙයි ඉන්නේ බලබිනුත් නෙවෙයි ඉන්නේ මත්තර බලන්න වෙන්නෙත් නැත්තම් එහෙම දෙයකින් කෙලෙස් උපදිනවා කියලා මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ කෙලිම කියන නැහැ කියලා සරුවචනසේ තීර 100ක් පාර ගන්න. ඒක නිසා අපිට සබ්බේ සංඛාරා දුක්ඛා ඉස්සර කිව්ව සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ උනාට පස්සේ සංස්කාර වෙච්ච කොටස පමණයි අපිට දුක උපදවන්නේ. ඒකෙන් තේරෙනවා අපේ විශේෂෝචරයට වෙන්නේ නැති විශේෂයටයි අයිති වෙන නැති විශාල කොටස් තියෙනවා. ඒ එකක්වත් අපිට දුක පිළිබඳ හිතෙන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ දැක්කා නම් මේ වෙලාවේදී දකිමින් ඉන්නවා නැත්තම් බලමින් ඉන්නවා නැත්තම් මට මේක බලන්න ලැබෙයි කියලා හිතනවා නම් ඒ සෑම තැනක්ම කෙලෙස් උල්පත් බවටපත් වෙනවා. ඒවමතින් තමයි අපි තරංග ගහන්නේ සලසුම් කරන්නේ මනස හසුරුවන්නේ ප්‍රපංච පහල කරන්නේ මේක මම දැක්ක දේ මේක මගේ දේ කියලාගෙන දඟලන්නේ එකෙන් තමයි. අර සරල කතාවකින් එක අපි මතු කරලා තියලා එකක් මම නිතර වගේ නිදර්ශනයට කියනවා මිනිස්සුયો දෙන්නේ කැලයක් මැදින් පාර ගමනක් යනවා ඒ දෙන්න ගම්මගියෝ වශයෙන් හඳුරා ගන්න මේ කෙනත් යන දෙන්නට හරි ආරස්සයි දෙන්න එකට යන්නේ ඒක මොකද වනසතා සිව්පාව එනකොට තනි උගත් බය වෙලා වැටෙනවා ඉතින් මේ දෙන්න යනකොට පාර පාටුයි දෙන්නට ඒක උරිනුර ගැටි යන්න බෑ එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක් යන්නේ ඒකෝට ඉස්සල්ලා යන මිනිස්සයා වටිනා දෙයක් අවුලන එක පාට සාක්කු දාගන්න. සාක්කු දාගත්තාම නැත්තම් තමන්ගේ මල්ලේ දාන. ඒකෝට අර දෙවෙනි එක නැගිලා මොකද්ද? නෑ නෑ දෙයක් නෑ. ඊට පස්සේ කියන මොනවද පොඩ්ඩක් බලමු කියලා බලනකොට මුද්ද දිලිසෙන අත්පුරව. ඒ මංසා කියන හරි හොඳයි. අපි දෙන ගිහිල්ලා එයා ගමට ගිහිල්ලා ඔබ විකුණලා අපි මෙහෙම නෑ එහෙම අපි කියන දෙයක් නෑ මම දැක්කේ මේක මගේ තමුසෙන්න බා මට අපි කියන්නේ කියලා ඊට පස්සේ අරයත් එක්ක යාළු වෙන්න වෙයි කියලා මෙයා ටිකක් ඉස්සර වෙලා යනවා. දැන් අර පස්සෙන් එන මනුස්සයා හිතනවා අනේ මේ මනුස්සයාට මේ පොරවක් හම්බුණා විතරයි අපේ යාළුකමක් ගියා කියලා කර්මණ යනකොට ටික වේලාවක් යනකොට මනුස්සයෙක් කලින් එළියට ඇවිල්ලා අහනවා ඔය හිටපේ ඔය හිටපේ මම මේ පොඩකට මුත්‍රා කරන්න කියලා පැත්තකට ගියා බොරෝ කියලා. මේක උස්සගෙන ගිහලා තන කවුද ගත්තේ කියලා පස්සෙන් අර මනුස්සයා කියනවා මම දන්නේ නැහැ කියලා. එන වෙන්න බෑ ඉතින් මේක ලැබෙන්නේ සුණන්නේ උඹලා දෙනවා විතරයි කියලා ඉස්සර මනුස්සයාට ආර ගිහිල්ලා බලනකොට මල්ලේ තියෙනවා. අල්ලගෙන හොඳටම තලනවා. තලනකොට ඒ මනුස්සයා කියනවා නෑ ඉතින් අපි දෙන්න මේ පාරේ යනකොට දැකපු නිසා ගත්තා. ඒකට අර පස්සින් කියලා කියනවා අපි කියන්න එපා ඔයා ගත්තයි කියලා. කියන්නේ දැන් ඉස්සලා කිව්වේ එහෙමනේ. මම ගාව ගන්න එපා කියලා. ඉතින් අර මනුස්සයා හොඳටම තලනවා. ඉතින් අර දැකපු එක නා තමයි ගුටිකක්. අර මනුස්සයා ගුටි පොඩ්ඩක් ඉල්ලනවා. දෙන්නේ නෑ. තනියම කරනවා. ඉතින් මොකද නේද ඉතල ඔයා ගත්තා නේද ඔයාගේ කරන ගන්නේ කියලා. ඔය සිල්ලම තමයි දිගටම තියෙන්නේ. ඒක නිසා අර ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක කියන ඒවා සාමාන්‍යයෙන් ඒක ලෝකයේ තියෙන දුක් මේවට සාමාන්‍යයෙන් කියන්නේ සංසාර රෝග කියලා. මේ මොන ධාරම් බෙහෙත් ජාති හේතුවත් අමෘත හේවුවත් ජාති දුක, ව්‍යාධි දුක, මරණ දුක ජරා දුක කියන හතරෙන් මොන්නම තාලෙකවත් මේ භවයේ ඉන්නකන් ගැලවුමක් නැහැ. ඒක සාමාන්‍යයෙන් දුක්ඛ දුකට වැටෙන. නමුත් මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නයි සාර්ථක සංසාර අවශ්‍යකම තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ මේ සරුවචනාතික දේශනාවක් මේක අරගෙන ඇවිල්ලා කතා කරලා කියනවා අපිට ඇති වෙන මේ සියලු දුක් අපිම තෝරාගත්ත නිසා එහෙම නැත්නම් අපි සංස්කරණය කරගත්තනේ සංස්කාර කරගත්ත නිසා අපිම ඉල්ලලා ගත්ත නිසා ඇතිවෙච්ච දෙයක් මිසක ඒකේ දුක් දෙන නයිසાર્ගික ගතියක් රූපවල නැහැ. නයිසાર્ගිකව දුක් දෙන ගතියක් වේදනාවේ නැහැ. සංඥාවෙත් නැහැ සංස්කාරවලත් නැහැ විඥානයත් නැහැ. ඒක අපි අල්ලගත්ත නිසා ඒ කියන්නේ මේ විදුලිය මේ වෙලාවේ මේ ගොඩනැගිලි පුරාම තියෙනවා ඒකේ නෑ දුකක් අපිට දුක දෙන්න. නමුත් අපි ගිහිල්ලා විවෘත වෙච්ච වෛරකට ඇඟිල්ල ගැහුවොත් දුක දෙනවා කියන එක පෙළෙනවා කියන එක කවදාක වළක්වන්න බෑ. නමුත් ඒ ආරක්ෂා ක්‍රමයේ අරදී ඕන තරම් විදුලියෙන් ආලෝකය ගන්න පුළුවන්, කරකවන්න පුළුවන්, රත් කරන්න පුළුවන්, සීතල කරන්න පුළුවන් ගොඩක් වැඩකට. ඒ නමුත් අපි දන්නේ තෝ ගිහිල්ලා ඇඟිල්ල ගැහුවොත් ඇඟිල්ල ගහපු ගමන්ම කිසිම චිත්තක්ෂණ දෙකක් නැතුව පිළීමට පටන් ගන්නවා. අන්නේ වගේ අසතියෙන් අත ගන්නවයි කියලා කියන්නේ ලයිව් වයර් එක බැලුවා වගේ තමයි. අල්ලනකොටම දුක එනවා. නමුත් අපි අර හිතාගෙන තියෙන ක්‍රමේ හැටියට අපේ ක්‍රමේ හැටියට ඒක අපිට තේරෙන්නේ අපි හිතනවා කර්මයක් කරලා විපාක සඳහා කල් ගත වෙනවායි කියලා. ඇත්ත තමයි සාමාන්‍ය විදිය විපාක කර්ම විපාක දෙනවා කියලා කියන්නේ පාචනය වෙන්න ඕනේ, පැහෙන්න ඕනේ. නමුත් බරපතල කුසල කර්මයක් කළොත් අනන්තරිය කුසල කර්ම අනිවාර්යයෙන්ම අතරත්මතම දුක දෙනවා. මැරෙන්න මොනේ නෑ අපායට යන්න. අපායට යන්න ජීවත් වෙන සුරත් මරණය වගේ තමයි. එනම් බරපතලම කුසලයක් කරුවොත් මාර්ගඵලයක් කියලා අනිවාර්යයෙන්ම එතනදීම විපාක දෙනවා. නිසා විපාකවල කිසි වෙනසක් නැත්තේ නෑ. ඒක චිත්තක්ෂණයක වෙනසක් විතරයි තියෙන්නේ. <clears throat> නමුත් මෙතෙන් එනකොට මේ පංච උපාදානස්කන්ධ කියන තැනට එනකොට උදලට තේරෙනවා වෙන විදිහට කියන්න පුළුවන් මේ දුක නම් වූ ලෝකය සැලෙන තැලෙන ලුජ්ජති පලුජ්ජති ලෝකෝ කියන විදිහට ලුතු වෙන පළුතු වෙන මේ ලෝකය සම්පූර්ණව මැවීම සිද්ධ කරන්නේ Taman විසින්. ධම්මපද ගාථාව පොත අරින්නකොටම තියෙන ගාථා දෙක මනෝ කුප්පංගම ධම්ම. මනෝසෙත්තා මනෝමය. නමුත් අපි හිතන්නේ මට මේ දුක ආවේ සුනාමි. මට මේ දුක ආවේ කැතරිනාගේ. මට මේ දුක ආවේ අරයාගෙන් මෙයාගෙන් කියලා අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මම නෙවෙයි මේක බාහිරින් කියලා කියාගන්නයි. සරුවචනාංශයේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉතාමත්ම තර්කානුකූලව අස්පනා පිට පොන්න මේ පෙන්වන්න පුළුවන් විදිහට පෙන්වනවා මේ චිත්තක්ෂණ 3 4 4ක් වෙනසක් නැතුව එතනදීම අප්‍රමාදීව එතනම සත්‍යමත් වෙලා බැලුවොත් හැම දුකකම නිර්මාණය නිර්මාත්‍රු තමයි මේ තණ්හාව. ඉතින් ඒක අසත්පුරුෂයෙකුට ඇහෙනකොට හරි බයක් ඇති වෙනවා. අනේ කවදානම් මේ තණ්හාව දුරු කරන්න බෑනේ ඒක නිසා කරන්න. ඒක නිසා මේ මහා දුක්ඛඛණ්ඩය ඔළුවට තියාගත්තා වගේ සැරෙනවා. නමුත් සත්පුරුෂයා දන්නවා මමම නම් මේක ඇති කරන්නේ මම සර්ව බලධාරී. මට සියල්ලම මේ ශක්තිය තියෙනවනේ. එහෙමනම් සරුවඥාන්සේ අන්නේම අපිට ආත්ම ශක්තියක් එහෙම නැත්නම් ආත්මයක් දාලා පුම්බනවා අපි. පුම්බලා කියලා කියනවා ඉන්නේ ඒක නැති කිරි ඒ දුක ඇති කිරීම නැත්නම් දුක ඇතිවීමට හේතු වෙන පෝෂ්‍ය පදාර්ථ නොදී සිටීමේ හැකියාවක් තමයි ළඟ තමයි තියෙන්නේ. අනේ පෝෂ්‍ය පදාර්ථ නොදී හිටියොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ දුක් එහෙම නැත්නම් මේ සංස්කාර කිරීම එහෙම නැත්නම් මේ ඉල්ලගෙන බෙදාගෙන කණ එක අඩු කරන්න පටන් අරගත්තාම ක්‍රමයෙන් ප්‍රතිපදානුකූලව උපාදාන නොකිරීමෙන් දුක පිටිපස්සේ පොර පිටිපස්සේ ගිය මිනිස්සයා වැඩිපුර රණ්ඩු කරලා පොරවේ අයිති ඉල්ලුවා නම් එයාටත් කුටි ගන්න වෙනවා. අන්ස මුලින්ම කියනවනේ කිව්වා අයියා ලොකුයි නම් අයියා තියාගන්න කිව්වා. ඒ නිසා අයියට කුටි ගන්න ඕන. උපාදාන කරාන ඉල්ලගන්නේ කුටි තමයි. අන්න ඒ වගේ මේක උපත් ස්ථානයේ දැක්කා නම් මේක බොහොම සරල වැඩක්. නියපොත්තෙන් කරනවා වගේ කිරිබිම්මල් නැටා. පහු වෙනකොට පහු වෙනකොට මේක බොහෝම ඝන බහල වෙනවා. එතකොට පොරෝකින්වත් කපන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ පහු වෙනකොට ඝන බහල වීම නිසා තමන්වත් හිතුව නැතිවටපත් වෙන නිසායි සර්වත්‍යන්ත මේ සංසිද්ධියට ප්‍රමාදය කියලා සඳහන් කරලා තියෙනවා. වෙනකොටම මූල ධර්ම වලින් හොඳට හිත ආඩ්‍ය කරගෙන සිද්ධිය අත්දැකීම සිද්ධ වෙනකොටම සංසිද්ධිය વિશેයේ එළඹ සිටි සීයකුත් තියෙනවා නම් අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ හිත එක එක අරමුණු වලට පයින් ඇති. රූප බැලීමට, ශබ්ද ඇහිීමට, ගන්ධ රස බැලීමට වශයෙන් පයින්කොට ඒක කිසිසේත්ම වගවීමක් නැහැ. කිසිසේත්ම කලින් කියන්නේත් නැහැ. හරියට කියනවා නම් කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. අහසේ විදුලි කොටනකොට විදුලි කොටන චිත්තක්ෂණ කලින් මොනම ලකුණක්වත් පේන්නේ නැහැ මේ විදියට විදුලි කොටයි මේ වෙලාව විදුලි කොටයි මෙන්න මේ ඉඳලා මෙහෙට ඡාපේ දුවයි කියලා බෑ. ඔක විදුලි කොටලා ඉවරනාට පස්සේ මොනම ලකුණක්වත් නැහැ. හරියටම විදුලි කොටනකොට බලන්න හිටියොත් ඒ කුපිරටේ විදුලි ඡාපේ දුව හරි බලා ගන්න පුළුවන්. ඒක නිසා උපාදාන කිරීම නම් එහෙම නැත්නම් අපි අල්ලා ගැනීම මතින් නම් දුක තේරෙන්නේ අපිට අල්ලා ගන්න වෙලාවක් පාසා එළඹ සිටි 100ක් තියාගන්න වෙනවා. හරියට මේ ක්‍රිකට් ක්‍රීඩාව කරනකොට ඒ පන්දුව රැකගත්තද නැද්ද අල්ලගත්තද නැද්ද කියලා ඒ ඉන්න අම්පයර්ස්ලා දෙන්න තීන්දුව කරන්න අමාරු අවස්ථාවක් තියෙනවා. අහලා තියෙනවා ඉස්සර නම් අල් පන්දු අල්ලගෙන ඒ අත ඒ සැරේට බිම වැදුනොත් අල්ලගත්තේ නෑ කියන තීන්දුවට යනවා. දැන් කියනවා පන්දු අල්ලගෙන පන්දු බිම වැටෙන්න දෙන්නේ නැති විදිහට බිම අත වැදුනත් එයා මේ පන්දු බාරකගත්ත විදිහට බාර ගන්නවා කියන. අපි හිතමු මේක සම්බන්ධයෙන් මේ අම්පයසෝ දෙන්න වාද කරකොට යම් විදියකට තිබුණා නම් වීඩියෝ කැමරා එකක් අපිට ක්ලිප් එක ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බලනකොට හොඳට විනිශ්චය කරගන්න පුළුවන්. නමුත් අර මිනිස්සු දෙන්න බලලා මොන දේ කිව්වත් එතන හියුමන් එරර් එක තියෙනවා. ඒ මිනිස්සු සමාජයට පක්ෂග්‍රාහී වෙන්න පුළුවන්. නමුත් අර වීඩියෝ කැමරා එක කවදාකවත් පක්ෂග්‍රාහී නෑ. ඒ නිසා අපක්ෂපාතී නිරීක්ෂණයමයි ක්‍රීඩකයාටත් විනිශ්චයකාරවරයාට ප්‍රේක්ෂකයාටත් සැක දුරු කරන්නේ. මෙතනදී සතිය කියන්නේ අපක්ෂපාතී නිරීක්ෂණයක් පමණයි. ඉන් එපිට ගිය සද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව මේවා සේරම පක්ෂග්‍රාහී. ඔක්කොම අචීත මතකත් එක්ක පටලවිලා තියෙනවා. සතිය පමණයි මේ සේරම චෛසිකයන් අතර අපක්ෂපාතීව වෙන දේ අනුන්ගේ දෙයක් වාගේ. එහෙම නැත්නම් කලින් නිගමනය කරන්න නැති තේරීමකින් බේරීමකින් නැතුව බලහන් හිටියේ නැත්නම් අපිට කවදාහක්වත් මේ ඇත්තෝ මේසක් ඉස්සරහා ගිහිල්ලා අපි හැසිරෙන හැටි පිළිබඳව કોઈ දේද කන්නේ කියන එක පිළිබඳව අපිට මෙතන choice එකක් නැත්නම් සියයේ තේරීමේ බලයක් තියෙන බවත් ඒක හැම වෙලාවටම වගේ අපි නරකට පාවිච්චි කළා ඒකෙන් නරකක් කරගන්න බවත් දුරට කැපෙන දලිපියක් අතර දීපු වඳුරෙක් වාගේ අහුවෙන අහුවෙන මේ මනසේ තියෙන හැකියාවන් වලින් අපි කපා ගන්න බවත් තේරුම් ගත්ත දවසේ තමයි ඒ පුදුලට කියන්න පුළුවන් වෙන්නේ සත්‍ය ආරක්ෂාව ලැබුණයි කියලා. ධම්ම ආරක්ෂාව ලැබුණයි කියලා. අප්‍රමාදී වුණයි කියලා. ඉතින් වෙනකන් අපි දැන දැන වැඩි කරනවා. කරන්න සිද්ධ වෙනවා නැත්නම් අපිට මේ බුදුජාන් වහන්සේ ඉදිරිපත් කරන මේ ධර්මය නැත්නම් මේ මූල ධර්මය ඇත්ත දුනත්ත දෝ කියලා ඔප්පු කරන්න බෑ ප්‍රතිඵල පැත්තකට තිබිච්චා තුකාමේ තණ්හා දුරු කිරීම හෝ නිවන් දැකීම පැත්තක තියලා වෙන දේ වෙන හැටියට බලන්න නම් මේක තියා පක්ෂග්‍රාහීත්වකින් තොරව මම හොදක් කරන්න හදනවා නරකක් කරන්න හදනවා මේක වෙච්ච එක හොඳයි මේක වෙච්ච එක නරකයි කියන ඒ සම්පූර්ණ නිගමන කිරීමේ ශක්තිය පැත්තකට දාලා අපන්නකව අවිරුද්ධව මේක තියා බලාන හිතියොත් විතරක් මේ සරු මේ ධාරිපුත්තු සාන්ති කියන උපාදානයන්මයි දුක්ඛ සත්‍යයට හේතු වෙන්නේ නැත්නම් සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා අපි දේවල් අල්ලාගත්තත් නැතත් සංස්කරණය කරත් නැතත් ඒව අනාත්මයි. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක දුකක් මේ අනාත්ම වූ දේ තුලින් සක්කාය දිට්ඨියක් මවාගෙන මම මේක කෙරුවේ මේක මගේ මේක මම කියාගෙන විඳින දුක සර්වතනස කියන්නේ કૃතිමයි කියන්නේ. මේ ගැන කියනකොට මට මතක් වෙනවා අපේ කටුකුරුඳ ඥානන්ද සාංශේ මේ විස්තර කරනකොට කියනවා මට මේ ගස් කොළන් ගැන ඊර්ෂ්‍යා හිතෙනවා කියන්නේ. ඒ ගස්කොළනුත් මිනිස්සයා වගේම ආහාර ගන්නවා. ಜಾතිය බෝ කරනවා. හැමදේම කරනවා කිසිම දෙයක් අල්ලගන්නේ කිසිම දෙයක් අල්ලන්නේ සර්වඥාන්ත කියනවා ලෝකයේ තියෙන පද්ධති වලින් මම දකින වර්ණවත්ම වූ වැඩියෙන්ම ආනිසංසදායක වූ සුභ සිද්ධියම කරන පද්ධතිය තමයි කැලේ කියලා. කැලේ අනායාසයෙන් ලැබෙන අවුව සේරම කරන වැඩ ගන්නවා. වැස්ස සේරම කරන වැඩ ගන්නවා. උලක සේරම කරන වැඩ ගන්නවා. ඊට පස්සේ මිනිස්සයාට ඕන කරන සියල්ලම දෙනවා. ඉතින් ගහක් තියා බලනකොට ඒකේ තියෙන ඉඳුරන් වැඩ කරාට උපාවක් වශයෙන් කියනවා ඒ ගහ කපන්න එන මනුස්සයට හේවන දෙන්නේ ඒකමයි කියලා. ඒ කපන මිනිහගේ පොරොට මිට ගහන්නෙත් ගහමයි කියලා. කවදාකවත් ගැටෙන්නේ නැහැ. නමුත් ගස් කියන જાති උර වෙන්නේ නැහැ. අපිත් ඒ වගේම ඊට අපි ඒකත්‍රිින්සිය ප්‍රාණි නෙවෙයි අපි පංචේන්ද්‍රිය ප්‍රාණි කියලා කියන්නේ අපිට ඊට වැඩිය හොඳ කල්පනා ශක්තියක් තියෙනවා මේ කල්පනා ශක්තියෙන් අපි මේ කරන වැඩ තෝරන දේ සංස්කරණය කරන දේවල් කිසිම මොකක්ද කියන්නේ පොත් බැීමක් වෙලා නැහැ බුක් කීපින් වෙලා නැහැ අපි ආ පෙට්ටි කඩයක් දුවනවා පෙට්ටි කඩේ කොච්චර ලාභයට දුවනද පාඩු දුවනද අපි දන්නේ අපි accounts තියාගෙන නැහැ සතියෙන් කරන්නේ මේ හැම ගනුදෙනුවක් වෙනකොට රූපයක් බලනකොට සද්දයක් අහනකොට ගන්ධ රස බලනකොට පොදුවේ නිකාම් එක්සයිස් පොතක් කරන ලකුණක් දාගන්න මේක සතිය ජීදුනා මේක නෑ මේ වෙලාවේදී මේ සිද්ධිය දීදුනේ ඇහෙන් මේක කණෙන් මේක නාසයෙන් මේක දිවෙන් ආදි වශයෙන් කරගෙන කරගෙන කරගෙන යනකොට පේනවා මෙව අතර මේ පිස්තුරිලවේ කත්ෙන් අතර පනින්න වගේ මේ හිත වැඩ කරන හැටි පිළිබඳව මොනම නිවන් දැක්කත් ඒක ආඳුම්ට්ටු කරන්න බෑ. ඒ කියන්නේ නිවන් දැක්කත් අනාත්මයි. නිවන් දැකින ඉස්සර තනාත්මයි. කිසි වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මේ හිත කරන මේ නොසන්ඩාල වැඩේට නිකටල්ලි තියන අඬන එකෙන් තමයි අපි දුක් ගන්න. මේක මම කරා. මේක මගේ. මේක මගේ ආත්මය කියලා පශ්චාත්තාප වීම නිසා අපි දරා ගන්න බැරි දුක් ගොඩක් මේ හිතට තැම්පත් කරන්න වෙනවා. නමුත් මේ කවුරක් කිව්වට මේ අන કૃතිම දුකක් මේ විඳින්නේ මේක අවශ්‍යත් නැහැ කියලා කවුරක් පිළිගන්නේ. ඒ නිසා සර්වචනාති කියලා තියෙනවා සතියෙන් හොඳට බලන්න ඒ වගේම වැරදි වෙන්න තියෙන මාර්ග හොඳට වහන්න. සිල්වන්ත වෙන්න, සමාධිමත් වෙන්න, ප්‍රඥාවන්ත වෙන්න බලන්ද අනිත්‍යතාවය වෙනස් වෙයිද කියලා. අනිත්‍යතාවය අනිත්‍යතාවය. නමුත් ඒකට වග වෙන්න ඕනේ අපි. ඒ වගේම ඔය පෙළන ගතිය, තවන ගතිය උඳුරට සිල්වන්තව ඉන්නකොට හරි සමාධි භාවනා කරනකොට හරි ප්‍රඥා භාවනා කරනකොට අඩුවේද කියලා බලන්න. නිවන් දැක්කයි කියලා ඒ දුකේ අඩුවක් වෙන්නේ නමුත් එකක් සිද්ධ වෙනවා මේකට මම වග වෙන්න ඕනේ නැති බව තේරෙනවා. මේක සනාතන ධර්මයක් බව තේරෙනවා. අන්න එදාට දුක පිළිබඳව කනගාටු වෙන්නේ දුක කියන එක ජීවිතයේ අනිවාර්ය අංගයක් බව තේරුම් ගන්නවා. මිස නැත්තම් දුක් දුක් ආර්ය සත්‍යයක් බව පිළිගන්නවා. මිස කවදාකවත් දුක වෙනුවෙන් නිකතල්ලේ තියන අඬන්නේ. ඒක තමයි සර්වඥාන්සේ ඉස්ලාමයේ සම්බෝධි ආબોධ කරන වෙලාවේදී දුක්ඛ සත්‍ය ත්‍රිවිධාකාර ප්‍රතිමා දුක්ඛේ ඥානං කෘත්‍ය ඥානං කෘත ඥානං කියලා. දුක්ඛේ ඥානං කියලා උනාට විස්තර කරන්නේ උබ්බේ අනනුසුතේසු ධම්මේසු ඉදන් දුක්ඛ සත්‍යන්ති උබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි ආලෝකෝ උදපාදි මේ දුක ඉස්සර මං හිතුවේ මේ මට ආපු එකක් කියලා. මං කරපු දෙයකින් ආපු එකක් කියලා. ඒකට හේතු තිබුණා මොකද අපි අප්‍රමාදී නැහැ. සත්‍යමත් නැහැ. ඒක නිසා අපි එනකොටම කියනවා මෙන්න මේ මේ අඩුපාඩු නිසා තමයි ආවේ කියලා. ඒ නිසා බුදුහාම කියන්නේ අඩුපාඩු වෙන තැන් වහලා දාමු. පුරුෂ ධෛර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන්, පුරුෂ ථාමයෙන් සීලයක පිළිපදලා සමාජිකයටලා අඩු කරන්න බෑ. ඒත් මේ පෙළන ගතිය අඩු වේද බලන්න. මේ තවන ගතිය අඩු වේද කියලා බලන්න. අන්න අඩු වෙන්නේ නැතිකොට තේරෙනවා මේ පෙළෙන ගතිය මේ තවන ගතිය ජීවත් වෙන කාටත් තියෙන න්‍යාය ධර්මයක් මේකට තැවුණා කියලා මේක මගේ කියාගෙන මම කියාන ආත්මය කියා ගැනීමෙන් තමයි අපි මේ අහක යන නයි කොඩොක්කේ දාගෙන කනවා කනවා කියලා කියන්නේ. සර්වචනාසර කියන්නේ බෑ නේන ඕගොල්ලන්ගේ නෙමෙයි මේ දුක අයින් කරන්න කියලා කිව්වට අපි කවදාකවත් අහන්නේ අපිට පුදුම ආසාවක් තියෙනවා මේ දුකට අයිතිවාසිකම් කියන්නේ. මේ දුක මගේ මගේ කැක්කුම මගේ ආගම මගේ රජය මගේ ජාතිය කියලාගෙන මේ දුක් වළඳනවට ਸਰවඥාන්ත කියන්නේ ඒක සාධාරණයි ලබනාත්මයක් ගෙනිලා ඔය ටිකටම දුක් වෙනවනම් ලබනාත්මයට සම්පූර්ණ වෙනකොට බදාගෙන ඒකට දුක් වෙනවා తත්‍ර తත්‍රා විනන්දනි කොච්චරද කියනවනම් කරතු වැරදි වලට දඬුවමක් වශයෙන් අපායේ පුතුනාට පස්සේ අපායේදී මැරෙන්නත් බයයි. අපායේ මැරෙන්නත් අනිවාර්යයෙන්ම හොඳ තැනකට යන්නේ. ඒත් මැරෙන්නට බයයි. ඒ කවුද මේ බෝසත් කාලේ මේ රජකෙනුගේ බොහෝම ආදරණීය පිටවක් ඉඳලා තියෙන ඔය මුම්තාස් මහල් වගේ ඉතින් මරණයට පස්සේ රාජ්‍යරුව රාජ්‍ය සභාවේ වැඩ නතර කරලා බොහෝම කනගාටුවෙන් කල්පනා කරනලු අනේ මම නැතුව දැන් මේ මේ පරිලෝකයේ දෙවින්නාන්ත මොන්න තරම් දුකෙන් ඇත්ත මම මෙහෙම දුක නම් කියලා බොහෝම මේ රාජකාරී පැහැර ආරම්භින් වැඩ කරන පුරුෂ පමණ ඇවිල්ලා අහවලු මොකද කියලා ඊට පස්සේ කල්ලියක කාටවත් තේරෙන්නේ නැහැ මම ඒ තරම්ම අපි දිවෙන් දිව ගාගෙන ජීවත් වුණා. දැන් නැති වුණාට පස්සේ අනේ ආ මං ගැන කොච්චර දැනනද මං යා ගැන කොච්චර දැනනද කියලා ඉතින් හරියට මේ රජුර ඇතර මේ ඉතින් එච්චරිදියා ඊට පස්සේ ගුරු හිත බවුණාට තේරුණාලු ඒ දෙවින් ආශ්‍ර මෙහා නැතුණා කියලා කිසිම තැවිල්ලක් නැති බව. ඒකම මේ රජුරවන්ටත් ආදරය මේ ආදර්ශයක් වෙයි කියලා ඇහුවලු ඔබතුමා කැමැතිද ඒ දිවිනාශයක දැනට කතා ඉන්න තැන ඉඳලා කතා කරන්න කියලා කිව්වා. අජෝගෝල් එහෙම දෙයක් වෙන්න තියෙනවා මගේ ජීවිතේ තියෙන වටිනාම දේ තමයි ඒ පුරোহিত බමුණයි වගේ හොඳ ඉද්ධි ශක්තිය ඇති කෙනෙක්. ඊට පස්සේ වෙන හොඳයි මම සූදානම් කරන්නේ වෙන රාජ්‍ය සභාව කැඳවන්නේ. ඒ රාජ්‍ය විජහාට අනස්ක පතරුල විජහා රාජ්‍ය සභාව කැඳවලා පූජ පුරোহিত බමුණක් කියලා කිව්වලු මම කැමතියි මගේ බිසුණාන්සර කතා කරන්න. එතකොට කාය සභාව මැදින් පොළොව පලන ගොමු කුරුමිනියක් වතුනා. ඒක ලොකු ගොම්බෙට්ටක් පහ තල්ලු කරගෙන තල්ලු කරන රාජ්‍ය සභාව හරහා ගියා. ගියාට පස්සේ කිව්වලු ඔන්න බිසුණාන්සර කිව්වලු. උන්නේ පල්ලු කරන ගොම්බෙට්ට තරම්වත් ඔබ වහන්සේ ගැන සලකන්නේ නැහැ කිව්වා. රජුරු අන්දවන්තුනා ඊට පස්සේ විශ්වාස කරන ඊට පස්සේ අර ඉන්දියක් කරාලු අර ගොම කිරුමේ කතා කරන්න පුළුවන් අයට. එයා කිව්වලු මට මේ ගොම්බෙට්ට අරගෙන ගැලේට යන්න දෙන්න ඔය රාජ්‍යතුන්ගේ රාජසභාව බලපලා ඉඳලා මට වැඩක් නෑ මට මේ ගොම්බෙට්ට තරම් ලොකු දෙයක් ඇත්තේ නෑ කියලා. අනේ දාහට රජුරණ තේරුණාලු తත්‍ර తත්‍රා විනන්දනී කියන්නේ මේකේ ඉන්නකම් මේකමයි. මේකෙන් ගියාට පස්සේ ඒකමයි. මේකෙන් ඉකට මොකක්වත් නැහැ. නිසා කරන මේ නාටකමේ තියෙන්නේ මොනතරම් තුච්ඡත්වද කියලා බැලුවොත් මොනතරම් කැඹිරිල්ලක්ද කියලා බැලුවොත් මොනතරම් දීනත්වයක්ද හීනත්වයක්ද කියලා බැලුවොත් අපි ඇත්තටම මේ කොහෙදෝ යන දුකක් නැත්නම් මේ ලෝකයේ අනිත්‍යයටපත් වෙන දේවල් කොතහක් මම අරගෙන ඒක අනිත්‍යයටපත් නොකරන තටමන ගඟ කුඩ හරවන්න වගේ බැරි වෙනකොට ඒකත් එක වෙහෙස වෙලා ඒ දුක් කොටහ විඳවනවා. ඒක පාලනය කරගත හැක්කක් නොවන බව පිළිගන්න නැතු. ඉතින් ඒක තමයි මේ සංක්ෂිප්ත වශයෙන් සඳහන් කරන්නේ පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංචස්කන්ධා දුක්ඛ නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ ලෝකේ පහට කඩන්න පුළුවන් මේ සේරම දුක නෙවෙයි. ඒක යම් කොටසක් මම මේ කියාගත්තා නම් මගේ කියාගත්තා නම් මගේ ආත්මය කියාගත්තා නම් ඒ ටික පමණයි දුක තියෙන්නේ. ඒක තමයි ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමතෝ ජායති බාර. ප්‍රේමතෝ විපමුත්තස්ස කුතෝ සෝකෝ කුතෝ බය. නිසා මේ ප්‍රේමයෙන් තමයි මේ සේරම හම්බ වෙන්නේ ඒක හැබැයි සන්තෝෂයි මොකද මගේ ප්‍රේමෙනේ. අනිවාර්යයෙන්ම මට තිබිය යුතු නෑ ප්‍රේමය කියන එක. අනිවාර්යයෙන්ම ඒක ආරෝපිත දෙයක්. අනිවාර්යයෙන්ම કૃත්‍රිම දෙයක්. එහෙම ප්‍රේමයක් අවශ්‍ය නම් ගස්කොළන් වල වැඩෙන්නටත් ප්‍රේමය අවශ්‍ය වෙන්න පුළුවන්. ගස් කොළන් වලත් වර්ධනය කියනවා ප්‍රේම කතාවක් නැහැ. ඒක නිසා ඒක වවාගෙන හදාගන්න දෙයක් වුණා නැත්නම් අපි අපේම ඇති වෙන දෙයක් බව දැනගත්තාම සත්පුරුෂයෙකුට ඒක තුල ආර්ය පරිශ්‍රණයක් තියෙනවා. හැබැයි ආර්ය පරිශ්‍රණය සඳහා සම්මුති ලෝකේ ඉඳලා කරන්න බෑ. සිද්ධිය වෙනකොටම يعني යකඩ රත් වෙලා තියෙනකොටම තලන්න ඕන. ඒ නිසා අද අපි පටන් ගන්නකොට තමයි ප්‍රශ්නයක් නැහැ. අපි පමා බව දන්නවා හෙට ඔయిత කලින් අලනවා. අනිත් ඔయిత කලින් අල ඕම ඕම ඕම අප්‍රමාදයේ දිනු කරන දිනු කරන ගිහිල්ලා හුස්ම රැල්ලක් එතකොට එනවත් එක්කම හුස්ම රැල්ල ස්පර්ශ වීම කියන එක දැනෙන්නකොටම බුල පටන්ම මැදහරා අග දක්වාම නිරීක්ෂණය කරන්න පටන් ගත්ත වෙලාවට ඊට පස්සේ හුස්ම පිටවීමත් ඇතුල් වීම ඉවර වෙනවත් එක්කම පොඩි ඉඩක් තියලා පිට වීම පටන් ගන්නවා. ඊට පස්සේ ඒක හරහා ගිහිල්ලා ඉවර වෙනකන් දකින්න ඇති කියලා මේක හොඳට පුහුණු කෙරුවොත් ඒක සර්වඥාන්සතු හොඳටම කියනවා හිතවිල්ලක මුල මැදවක බලන්නත් අන්න අර කියන සූක්ෂම භාවයම උදව් වෙනවා. සබ්දයක මුල මැදව බලන්නත් අර කියන සූක්ෂමතාවයම උදව් වෙනවා. වේදනාවක මුලමඳ උගල බලන්න ඒකමයි උදා වෙන්නේ. රූප වේදනා සංඥා සංඛාර කොයි දෙයකටත් මේක තේරුම් ගත්තොත් අපි මේ කරන්නේ පමා වෙලා මැද දැකලා භාගයට තැම්බිච්ච තීන්දුව අරගන්න කෙනෙක් තීන්දුව ගැනීම පැත්තක තියලා ඒ වෙනුවට නිරීක්ෂණය ආසන්න උත්සන්න කරලා ඒ தත්ත්වයට එන්න හේතු වෙච්ච මූල අවස්ථාව දැකගන්න සම්පූර්ණ අධිෂ්ඨාන ශක්තිය යොදවන සද්ධාව යොදවන වීර්යය යොදවන සතිය යොදවන සමාධිය යොදවන ප්‍රඥාව යොදවන ඒතර අපි වෙන අපි හිතන තරම් මුලට යන්න අමාරු කියලා නමුත් හෙටත් මේ සිද්ධ වෙනවා අනිද්දත් මේ සිද්ධ වෙනවා නැත්නම් ආස්වාසයකට පස්සේ ආස්වාසයක් වෙනවා ආස්වාස පස්සේ ආස්වාසයක් එනේ එනේ එනේ එනේ එන ආස්වාසයට මේක වැඩි කලින් කියලා බලන්න පටන් ගත්තොත් මුලට මුලට මුලට යනකොට මේ මුළු ලෝකෙම වෙන සිද්ධිය පිළිබඳව මුලට ඇදීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ මුලට ඇදීම කියන වචනෙට දෙන තාක්ෂණික වචන තමයි යෝනිසෝමනස්කාරය කියන්නේ. පහුවෙන්ට ඉඳලා බලන ඉන්න එකට අයෝනිසෝමනස්කාරය කියන්නේ. එතකොට අපි සිද්ධියට යට වෙනවා. සිද්ධිය එනවත් එකම උත්සන්න ආසන්න වෙන ගතිය වෙන්න වෙන්න වෙන්න සතිය බොහෝම තීව්‍ර වෙනවා. අඛණ්ඩ සත්‍යයක් ඒකුල සත්‍යයක් බවටපත් වෙනවා. ඒ වගේම ප්‍රමාදේ පමා වෙලා අප්‍රමාද වෙනවා අන්න එතකොට තේනවා මුලටම ගියාට පස්සේ අපිට තේරීමේ ශක්තියක් තියෙනවා චේතනාවට ඉඩක් තියෙනවා දක්මුක්කේ අපි චේතනාව ගත්තොත් ප්‍රතිඵල විඳින්න ඕන විවේකීව චේතනා දිහා බැලුවොත් අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියපේක තමයි කියන්න වෙන්නේ මරණය පැත්තේ ජීවිතය මරණය පැත්තේලා ජීවිතය දිහා බැලුවොත් ආයෙ නම් මේ ජීවිතේට එන්න මොනම චේතනාවක්වත් පාර කරන එකක් නෑ ඒක තමයි කියන්නේ සබ්බ සංඛාර සමතය කියලා සියලුම සංස්කාර සංස්කාර කියන වචනේ සමහරලාට අර්ථකථනය කරන චේතනා කියලා කියන සංස්කාර කියලා කියන්නේ චේතන චෛතසික 50 ගණක් විතර එකතු කරලා ඔය අභිධර්ම ක්‍රමයේද ඒකේ පළවෙනියට මුලින්ම කැපිපෙන චරිතය තමයි චේතනාව චේතනාව තමයි මේ එන තාක් දුක් වලට මුල වෙලා තියෙන්නේ නමුත් අපි චේතනා දකින්ද සිද්ධිය වෙනකොටම දකින්නේ අපි අපි වෙස් බඳිනවා දකින්නේ වෙස් නටනවා විතරයි දකින්නේ. සාමාන්‍ය වෙස් බඳින්නේ හැංගිලා. නටන කොට අරංගේ ත්‍රමොල්ට දොරට වඩන වෙලාවේ තමයි අපි යන්නේ. ඒ නිසා අපි දැන් තමයි. සර්වඥාන්සේ කියන වේදිකා පිටපස්සට ගිහලා වෙස් බඳින හැටි බලන්නේ. අනේ ඒ වැඩේ තමයි ආස්වාද ප්‍රසවාසයේ මුලට අදිනවා කියන්නේ. තරහක් එනකොට ඉන්නවාත් එකම අල්ලනවායි කියන්නේ ආශාවක් එනකොට ඉන්නවාත් එකම අල්ලනවායි කියලා කියන්නේ අන්‍යවට පුරුදු වෙනකොට පුරුදු වෙනකොට පේනවා ඒ ශිල්පය මේ ලෝකයේ තියෙන කිසිම විශේෂකින් අපිට උනන්දු කරන එකක් නෙවෙයි මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් ඉදිරිපත් කරපු ඊටත් වැඩිය විශේෂයෙන් සලකන්න ඕනේ කිසිම තිරසෙනෙකුට දෙවියෙකුට බ්‍රහ්මණයට කරන්න බැරි මිනිස්සුෙකුට පමණක් කළ හැකි තත්ත්වයක් මෙතන තියෙන්නේ ඉතින් අපි මේ කරන උත්සාහය වැරදුනා. ඒ කියන්නේ මේක සැරින් එක දවසක් වෙන්නේ නැති නිසා කීප වතාවක් වැරදුනාට ඒ තුලින්ම අපිට ඉතිහාසයක් හැදෙනවා. ඉතිහාසයක් හැදිලා අදට වැඩිය මුලින් හෙට හෙටට වැඩිය මුලින් ගිය දවසක තමයි මේ දේවල් නැත්නම් පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ වීම පිළිබඳව පොඩි අවබෝධයක් ඇති වෙනවා. ඉතින් ඒකදී සර්වචනාංශය උනන්දු කිරීම පිණිස කියනවා ඒ උපාදාන කිරීම නැත්නම් මේ සංස්කාර සංස්කරණය සකස් කිරීම දැක්කට පස්සේ මොනවද කරන්න ඕනේ මොකද්ද බෙහෙත කියලා අහන දෙයක් නෑ දැකීමම බෙහෙතක් කියලා. මොකද අපි ඇති වෙන්න දුක් විඳලා තියෙනවා ඒක නොදැන කරලා නොදැන කළ පාපයට ගෙවපු ගෙවීම. මේ කියන ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක. ඒ දැනගෙන උලට උලට යනකොට අපිට පේනවා අපිට මූලික නිකලස් මූල අවස්ථාවට යන්න පුළුවන් ශක්තිය හම්බ වෙනවා යන්න යන්න යන්න යන්න ඒ දේවල් සඳහා විනිශ්චය කිරීම තීන්දුව කිරීම චේතනා පහළ කිරීම නඩු කරගෙන පහළ කරන්න නොකරන්න දෙක අතරමැද තත්ත්වයට එන දවසට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ අවිද්‍යාව නිසායි මේ සංස්කරණය කිරීම තියෙන්නේ අවිද්‍යාවම පරිපත්‍ය අවිද්‍යාව මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියන જાති දෙකම අයින් කරුවට පස්සේ මිනිස්යාට පමණක් දෙයක් දිහා බලලා හදිස්සියකට අත දාන්න නැතුව බලකීමේ හැකියාව විපස්සනා කිරීමේ හැකියාව තියෙනවා ඒ සමාදන්ුනේ නැත්තම් කවදාකවත් ඒක ප්‍රතිඵල නැහැ. නමුත් සමාදන් වෙන්න කැමැත්ත ජීවන ඵලීට ඒකට කරන්නත් බෑ. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මුලට ඇදීම කිරීම තමයි අපි මේ යෝනිසමනස් කාර්ය මාර්ගයෙන් සතියෙන් කරගෙන යන්නේ ඒක සඳහා උදව් කරන උනන්දු කරන ධර්ම පාඨය තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ එහෙම නැත්නම් විමතෝ ජායති ශෝකෝ අපි විහිං ඒකට හඳුනා ගන්න ගිය නිසායි ඒක ඒකේ වෙනස් වීම අපිට දුකක් වඩපත් වෙනවා. අපි හඳුනාගත්තේ නැත්නම් කොහොමදත් ඕක වෙනස් වෙනවා අපිට ඒකට ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා හත් දවසකින්වත් යන්න බැත්තරම් කැලයක් මැද විශාල හඳුන් ගහක් වැටුනොත් කිසිම මිනිසෙක් නැතනක එතන සබ්දයක් නැගීද කියලා අහනවා. අහන්න කවුරක්වත් නැතිකොට ගහ වැටෙන සබ්දයක් අඩ තියෙයිද කියලා අහනවා. එහෙම නැත්නම් අප්පුඩියක් ගහන අත් දෙකක් තියෙනවා එකක් පුඩිය අඬනවා වගේ. ඒක දාර්ශනිකව බලලා දාලා බලනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා ප්‍රතික්‍රියාව නිසා යඩක් නැගේ. අහන්න කෙනෙක් හිටියොත් විතරයි ඒක සද්දයක් වඩටපත් වෙන්නේ. අහන්න කෙනෙක් නැත්තම් සද්දයක් නැහැ. ඉතින් සද්ද වුණොත් පමණයි දුක ඇති වෙන්නේ. ඒ නිසා මේ මුලට ඇදගෙන ඇදගෙන යනකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ දේවල් අපි ඇල්ලීමෙන් දැකීමෙන් තමයි එහෙම නැත්නම් අපේ කියා ගැනීමෙන් ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි මේ වටේ පටන් අරගන්නේ සංසාර වටේ. ඒක දකින්න තෙක් කවදාකවත් මොන්නම විදියකට කෙනෙක් විශ්වාස කරන්න හිතන්නේම අපි කරා පැමිණිච්ච දුක් අසවලා නිසා. එහෙම නැත්නම් බාහිර හේතුවක් නිසායි කියලා. ඒ තාකල් අපි අන්දයි, ඒ තාකල් අපි දාසයි, ඒ තාකල් අපි බය අදුයි, බජසත්තරපත්. ඒ ඒ නිසායි මිනිස්සු මේක මෞංකාර දෙවියන් වහන්සේ කෙනෙකුට හේතු කරලා උන්වහන්සේ යාප්පු වෙලා කරගන්න හදන්නේ. සර්වචන්සේ කිව්වා කිසිම කෙනෙකුට කරන්න බෑ. ওই දුක මවන්නේ Tamanමයි. ඒ දුක මවන හැටි දකපු දවසේ Tamanට ඒක දැක් ගන්න පුළුවන්. අන්න ඒකට පොටපාද ගන්නයි මේ සාරිපුත්‍ර සාන්ති මෙතන සඳහන් කරන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. නමුත් ඊට පස්සේ මේ විස්තර තියෙන නිසා අපි හෙට උත්සාහ කරමු තවදුරටත් මේක දිගේ ඉදිරියට යමින් කොහොමද මේ රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ එක එකක් මේ අහක තියෙන දේවල් මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මික බවට පත් කරගන්න හැටි ඉතින් ඒ තුලින් ඒ ඒක නොවන ආතනට කටයුතු කිරීමට ගෙනියලා තමයි සූත්‍රය නතර කරන්නේ ඒ නිසා ඉදිරියේදී ගැන අසා ගන්න බලාපොරොත්තු වෙමින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා මේ ඉදිරිපත් කරන ලද කරුණු තම තමන්ගේ භාවනාවලට සම්බන්ධ වීමේ කරගෙන යන භාවනාව පිළිබඳ ප්‍රබෝධයක් උනන්දුවක් ඇති කරගෙන විඳකට වඩා අප්‍රමාදීව සතියෙන් සිද්ධිය වෙනවා තා සමගම ආසන්න උත්සන්නව බලන්න මේ ධර්ම කොටසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේකද නිස්සාරණ වන්නේ ආරණ්‍ය සේනාසවාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ